යානින්ද භූතානි සමාගතානි බුම්මානිවායා නිවහන්තරික්කේ සබේව භූතා සුමනා භවන්තු අතෝපි සක්කච්ච සුනත්තු වාසිතා උදායි වාසනාවන්ත පින්වත්නි මේ මොහොතේ අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ තථාගතයන් වහන්සේ මේ ලෝකේ ජීවමානව වාසය කරන සමයේ දේශනා කරපු ගොඩාක් ගැඹුරු අපි ලබාපු මිනිසක් භවයේ වැඩ නිමා කරන කමඨාන් ධර්ම දේශනාව. අපි දන්නවා රාතන සූත්‍රය තථාගතයන් වහන්සේ තමන් වහන්සේගේ ජීවිත කාලය තුළ අත්වතාවක් දේශනා කළා. තථාගතයන් වහන්සේ අමනුෂ්‍යව එළවන්නට මේ සූත්‍ර දේශනාව කළාය. විශාල මානවල යාපර තත්ත්වයට පත් කරන්න මේක දේශනා කළාය. යම් යම් අරමුණු නිසා තථාගතයන් වහන්සේ මේ රතන සූත්‍රයේ දේශනා කරසේක කියන විවිධ මතිමතාන්තර අපගේ පුද්ගලික සිත්තර පවතිනවා. එක දෙයක් ආන්න කැමති අමනුෂ්‍යෝ එලවන්න අමනුෂ්‍යෝ එලවන්න තියෙන උවමනාව මොකද තථාගතයන් වහන්සේ? භාග්‍යතුන් වහන්සේ යంత్ర මාත්‍ර සාමාන්‍යයෙන් ගුරුකම් සාමාන්‍යයෙන් කටයුතු නොකළ බව ලෝක සත්‍යයේ දුක නිවා ගැනීමට සියලු සත්‍යයන්ට නිවන පමණ දේශනා කළ බව අපි දන්නවා. එනම් තිලෝගුරු තථාගතයන් වහන්සේ මේ කියන රතන සූත්‍රයේ මොකද අභ්‍යන්තර ධර්මයේ කියලා බලනකොට මේක කිසිම කෙනෙකුට සාපේක්ෂව කියපු එකක් නෙමෙයි පින්වත්නි. මේක අපට සාපේක්ෂව කියපු එකක්. ඒ තමයි අසකන දිවනාසය සමසිත කියන මේ ආයතන අය නිර්මාණය වෙලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතරමා භූතයන්. මෙසේ සතරමා භූතය ඒක රාශි වෙලා නිර්මාණයක් වුණා නම් ඒ නිර්මාණය තථාගතයන් වහන්සේගේ ධර්මයේ මනමින් අසත්වා එනම් මේ ඇසකන දිවනාසය සමසිත කියන ආයතන අය හදන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ධර්මයක් මේ පරිවිදය අපි මීට කලින් අහලා තියෙනවා මේ ධර්ම දේශනාව අපි ශ්‍රවණය කරලා තියෙන නිසා අද අපි ටිකක් ගැඹුරු කාරණාවක් සාකච්ඡා කරනවා. ඒක තමයි තථාගතයන් වහන්සේගේ ධර්මයට අනුව තුන්වැනි මට්ටම වායෝ මට්ටම තුළින් මේ යානීය බුද්ධානි සමාගතානි බුම්මානි වායානි වාන්තරිකේ සබේව භූතා සෝනා භවන්තු අතෝපි සක්කච්ච සුනන්ත පාසිතාන් කියන තථාගතයන් වහන්සේගේ වචනය පඨවි මට්ටමින් ආපෝ මට්ටමින් නැතුව වායෝ මට්ටමින් අපි කොහොමද මේක තුළ තියෙන ධර්මය ප්‍රත්‍යක්ෂ කරගන්නේ කියන අවධානමයි දැන් අපි යොමු කරන්නේ එනම් මේ වායෝ මට්ටමට අනුව අපි දන්නවා සතරමා භූත කියලා කියන්නේ බාහිර ලෝකයක් විතරක් නෙමේ මේක භවයක් විතර උස තියෙන මේ පුද්ගලික ලෝකයක් සතරමා භූත. එහෙනම් මේ සතරමා භූතය තමයි මේ ලෝකේ ලෝභ දේශ මොහ රාග කියන ධර්මතාවයන් අකුසල මූලයෙන් නිර්මාණය කරන්නේ. අපි කියනවා මේක මගේ ඉඩම කියලා. එහෙනම් මේ සතරමා භූතය තුලින් ඇතිවෙච්ච ලෝභයක් නේද? අනේ මගේ සරප්පු දෙක මගේ මල්ල කියලා කියනවා. අන්න ඒ ලෝභය සතරමා භූතය නිර්මාණයක් නේද? මගේ මගේ අපේ අපේ කියලා අපි යම්කිසි නාම රූපයක් ඇඟිල්ල දික් කරලා පෙන්නවා නම් ඒ හැම දෙයක්ම සතරමා භූත නිසා ඇතිවෙච්ච ප්‍රශ්න නේද මෝඩ කල්පනා කරලා බලන්න තුනතනේ භාග්‍යවතුන් වහන්සේ තථාගතයන් වහන්සේ කියන ධර්මය මේ පුද්ගලයෙකුට කියන එකක් නෙමෙයි යාමීද භූතානි සමාගතානි යම් කිසි භූතයකට සමාගම්ගත වුණා නම් මෙතන ස්ත්‍රී පුරුෂ භාවයක් නැත පුද්ගලයේ සත්වේ නිර්මාණයක් නැත සතර මා භූත පමණක් ඇත එනම් තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ පඨවි භූතය ආපෝ භූතය වායු භූතය තේජෝ භූතය කියන මේ ඝන ස්වභාවය ද්‍රව ස්වභාවය වායු ස්වභාවය උණුසුම් ස්වභාවය කියන මේ ස්වභාවයන් අතර ඒක රාශි වෙලා නිර්මාණය වෙච්ච යම් කිසි නාමයක් රූපයක් වස්තුවක් භාණ්ඩයක් පවතිනවා නම් අන්න ඒ භාණ්ඩයට තථාගතයන් වහන්සේගේ ධර්මය කියන්න දැන් අපට ලොකු ප්‍රශ්නයක් තියෙනවා ඇයි මේ බඩු මුට්ටුවකට භාග්‍යතුන් වහන්සේගේ ධර්මය කියන්නේ සමාගතානි ගොම්මානිවායා නිවන් දලකේ මේ විදියට නිර්මාණය වෙච්ච මා පොළවේ හෝ වේවා අන්තරිකේ හෝ වේවා යම් කිසි භූතයක් ඉන්නවා නම් භාග්‍යතුන් වහන්සේගේ වචනය ගැන වෙනසත්වා සුනත්තු සක්පච්ච සුනත්තු වාසිතාං එනම් මේ භූතයන්ට ඇයි අපි බණ කියන්නේ මේ භූතයා වෙනස් කරගන්න තියෙන වමනාව මොකද්ද අන්න අපට වායෝ මට්ටමින් එකක් තේරෙනවා මොකද්ද මේක නාම රූප වල තිබුණාට මේක ගෝචර වෙන්නේ ඇස කන දිව නාසය සමසිතට මගේ සෙරප්පුව, මගේ වස්තුව, මගේ ඉඩම්, මගේ මුදල්, මගේ මුතුමැණික් කියන මේ සෑම දෙයක්ම ගෝචර වෙන්නේ ඇස කන දිව නාසය සමසිතට ලෝභ දේශ මොහ රාග වෛර කියන අකුසල මූලයෝ නිර්මාණය කරන්නේ මේ නාම රූප ධර්මතාවයන් ආයතන අයත් එක්ක ස්පර්ශ වුණාට පස්සේ එහෙනම් ඇතම්ම 500ක් එහාට තියෙන ගාක් නිසා රාගය තිබුණා. ඇතම්ම 25කට එහා තියෙන ගයක් නිසා ලෝභය තිබුණා. ඇතම්ම අටදාකට එහා පැත්තේ මිනිසෙක් නිසා කාමයේ විසුණයි කියලා යම්කිසි මිනිසෙක් කියනවා නම් ඒක වීම කතාවක් නේද? එහෙනම් අපට පේන්නේ නැති භූතයන්ගෙන් ප්‍රශ්න නැහැ. එහෙනම් පේන භූතයන්ගෙන් ප්‍රශ්න ඇති වුණා නම් පේන භූතයා තනියෙන් හිටියොත් ප්‍රශ්නයක් නැහැ. එයා සතරමා භූතයන්ගෙන් සමාගම්ගත වෙලා නාම රූප වස්තු වශයෙන් නිර්මාණය වෙලා එහෙනම් අපි වීදියේ ඇවිදිනකොට, ජවල් වල ජීවත් වෙනකොට, සමාජයක ගම්මානයක ජීවත් වෙනකොට කිසිම මොහොතක පින්නතනේ අපට ඒවා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි ඒක මට ප්‍රශ්නයක් කරගත්තොත් එදා ඉඳලා ඒක ප්‍රශ්නයක්. බස් එකකට නැගලා අපි ගමනක් යනවා බස් එකේ 53 දෙනෙක් ඉන්නවා කිසිම කෙනෙක් එක ප්‍රශ්නයක් නැහැ හැබැයි බැරි වෙලාවත් මිනිස්සෙක් අපේ ඇඟේ ඇපිලා ගියා නම් බයිනකම් ඒ මිනිස්යා දිහා බලලා රවණවා ඒ මිනිස්යා විතරයි දැන් එතන තියෙන ප්‍රශ්නය එනම් මේ ලෝකයේ සෑම නාමයක් රූපයක්ම සතර මහා භූතයාගේ නිර්මාණයක්ම මේ ඇස කන දිව නාසය සමසිතට ගැටෙනකොට ස්පර්ශ වෙනකොට තමයි පින්නතනේ මේ අකුසල මූලය නිර්මාණය වෙන්නේ ඉපදීමට හේතුවකට ගන්නේ ඒ නිසා තථාගතයන් වහන්සේ දේශනා කරනවා කලබල වෙන්න එපා. ඒ භූතයෝ මේකට ස්පර්ශ වෙන නිසා නේද ප්‍රශ්නය. ඒ භූතයන්ට මනමින් ධර්මයේ කියන්න සමාගතානී බුම්මානිවායා නිවාත් අන්තරික්කේ එහෙනම් මේ විදිහට පඩවි මට්ටමේ මානසික මට්ටමේ භූතයේ නිර්මාණය වෙලා තියෙනවා නම් තථාගතයන් වහන්සේගේ ධර්මය මනමින් දේශනා කරන්න මොනවද ධර්මය නිර්වාණ පණිවිඩය අපි දකිනවා ලස්සන සරපොතක් අපිට හිතෙනවා මේක දාගෙන යන්න ඕනේ මිනිස්සු මේ සරපුව ගලවලා බුදුන් වහන්සේගෙන් අයිතිකාරය ඈත් වෙනා මේක දාගෙන යන හොඳ වෙලාව අන්න පඨවියාපෝ තේජෝ වායෝ කියන සතර මා භූතය සමාදම්ගත වෙලා සරපුව කියන නිර්මාණයක් ඇති වුණා එයාට ධර්මය කියන්න කුමක්ද ධර්මය මේක ගත්තොත් අදින්නා දාණය මම මොකටද අනුන්ගේ වස්තු වරකම් කරන්නේ මේක හද නැත්නම් කවදාද දවසක දිලාපත් වෙනවා මේක කැඩෙනවා මේක දාගෙන යන්න සුදුසුකම් නැති වෙනවා කවදාද දවසක මේක විසි කරනවා පුංචි කාලේ ඉඳලා මේ දක්වා පාවිච්චි කරපු සරප්පු කොටම් එකතු කරනවා අපේ ලොරිය කෝණේ පටවන්න එහෙනම් එච්චර සපත්තු සරප්පු පාවිච්චි කරලා එකක්වත් අද අපට පරිහරණයට සුදුසු විදියට නැත්නම් මේ කරගෙන ගිහින් අවුරුදු 20ක් 30ක් පාවිච්චි කරන්න බැරි නම් මොකටද මම මේක ගන්නේ මොකටද මම කොරක් වෙන්නේ ආත්ම ගරුත්වය නැති කරගන්නේ කවදාද දවසක මම මේක ගත්තයි කිව්වම සෙරප්පු හොරා කියලා අපට කියන්නේ නැද්ද මිනිස්සු රෙදි හදගෙන පාර යන්නේ කොහමද එහෙනම් මේ චරිතයට දොස් කියලා අර සතරමා භූතයට බන කියලා ඔච්චර ලස්සනට මම ඉදිරියේ හිටියා මම නෙමෙයි ඔයාව ගන්නෙ මම ඔයා අයිති කරගන්නේ හේතුව ලස්සන හැම දේ තුළම අනතුරක් තියෙනවා. ලස්සන දේවල් පරිස්සම් කරන්න විඩාවක් තියෙනවා. ලස්සන දේවල් වලට ඇලීමක් ඇති වෙනවා. කවුරුහරි ගණී කියලා ගැටීමක් ඇති වෙනවා. මගේ ලෝකෝත්තර ජීවිතය විනාශ වෙන්න හේතුවක් වටිනා දේවල්, ලස්සන දේවල් මාව වෙලා ගත්තාම අන්න මේ ධර්මය තථාගත පණිවිඩය මේ සරප්පු දෙකට කිව්වාම සරප්පු දෙක කම්පා වෙලා බය වෙනවා. කකුල් දෙක සරප්පුව මතක යන්නේ නැහැ. එතන හොරකමක් සිද්ධ වෙන්නේ අන්න බලන්න පින්වත්නි යානේන බුද්ධානි සමාගතානි බොම්මානි වායා නිවන් තලිකේ සබ්බේම බුද්ධා සුමනා බවන්තු අතෝපි සක්කච්ඡ සුනත් වාසිතං තථාගතයන් වහන්සේගේ ධර්ම ධර්මය ඒ සමාදන්ගත වෙච්ච සතරමා භූතයට මනමින් දේශනා කළා මේ භූතය නිසා මගේ අදින්නා දාණය කැඩෙන බව දේශනා කළා මේ ලක්ෂණ නිසා ලෝභය ඇති වුණා එක දේශනා කළා මේක ගත්තාම මගේ ಗುಣධර්ම පිරිනනවා ලබාපු මිනිසත් භවයේ ඉපදීමට හේතු වෙනවා අන්න අතෝපි සප්පච්ච සුනත්තු වාසිතං දේශනා කළා එහෙනම් මේ ලෝකේ සෑම නාමයක් රූපයක්ම සලායතනත් එක්ක ස්පර්ශ වෙලා ඒ ඒ ආයතන වලින් කර්ම නිර්මාණය නොවෙන්න ඒ ඒ භූතය ඒ ඒ භූතය වශයෙන් ඉන්නකොටම බණ කියලා නිර්වාණ පණිවිඩය වශයෙන් වෙනස් කරගත්තාම ස්පර්ශම නිවන පේනවා මිසක් ඇලීම ගැටීම බැඳීම මොකවත් පේන්නේ නැහැ එහෙනම් අපි ලබාපු මිනිසාත් භවය තුළ අපි කොහොමද මේක කරගත යුත්තේ කියලා බලනකොට මේ යානීද බුද්ධානි සමාගතානි තමයි අපගේ තථාගත පණිවිඩය අපි ගොඩාක් දේවල් අයිති කරගෙන මේවා ඉනිකන් කියාගෙන අවුරුදු ගාණක් ලෝභ දේශ මොහ වලින් නඩත්තු කරන්න බැරි වෙලා බැරි ඇවිලා අපි සසරේ අතරම වුණාට පස්සේ තමයි අනේ මේ ඉඩම් වලට තියෙන ප්‍රශ්න මේක පූජා කරලා දාන්න කියලා පූජා කරනවා පූජා කරාට පස්සේ තමයි තේරෙන්නේ මගේ ප්‍රශ්න ටිකයි පූජා කරලා තියෙන්නේ. ඇයි? ඒ මිනිස්සු අපේ ඉඩම් බලෙන් අල්ලාගෙන ඒ මිනිස්සු අපේ ඉඩම් වල මායිමට ගැටගාගෙන ඒ මිනිසුන්ට එක්ක නඩු කියන්න බැරුව, ගා ගන්න බැරුව ඒක ආම්දුරන්ට පූජා කළාම දැන් ආම්දුරන්ට නැද්ද? ඒ වැටේ ප්‍රශ්නය පොලිසි ප්‍රශ්න නඩු ප්‍රශ්න අමනාපකම් නැද්ද? දැන් බලන්න දීලා තියෙන පූජාවක් නෙමේ ප්‍රශ්න මල්ලක් එහෙනම් ගෙදර තියෙන බල්ලෝ හය දෙනෙක් ඉන්නවා හරි කරදරයි කෑගානවා පොඩි පැටව දැම්ම මල්ලකට ගිහින් පූජා කළා සේනාසනයට ගෙදර කණක් ඇවිලා ඉන්න බැරි නම් අනේ පින්වත්නි කල්පනා කරන්න ආන්දරට කම් කණක් ඇවිලා ඉන්න පුළුවන්ද එහෙනම් අපට තියෙන උල් ටික තව ටිකක් හොඳට උල් කරලා පොලිස් කරලා තීත්ත ගාලා ගිහින් ආන්දරට දුන්නම් දැන් ආන්දරට එන්නේ නැද්ද එහෙනම් ඔළුව ටිකක් කවුරුනම් දාමරිකේ නම් රටේ නැති ප්‍රශ්නයක් කරදර වලට මැදිනවා නම් හැමදාම එයා නිසා પરම්පරාවට නිඳා කරදර නම් එයා වරන් ගිහලා පූජා කරනවා ශාසනයට දැන් ශාසනය හැමදාම ප්‍රශ්න එහෙනම් කල්පනා කරලා බලන්න මේ සතරමා භූතයට අපි බණ කියලාද මේ භූතය අපේ කරගෙන ඉමිකම් කියාගෙන පස්සේ අපි මේක අත්හරිනකොට වෙන්න තියෙන හැම දෙයක්ම වෙලා පින්මතුනි යානීද භූතානි සමාගතානි කියලා කියන්නේ මේ සතරමා භූතයන්ගෙන් ඒක රාශියෙච්ච මිනිසුන්ට කියන එකක් නෙමෙයි මේක නාම රූප සංඥා සංස්කාර ධර්ම වල කියන ධර්මයක් තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ ආකාරයට සතර මහා භූතයා ඒකරාශි වෙලා යම්කිසි ලෝභයක්, ද්වේෂයක්, මෝහයක්, රාගයක්, වෛරයක් නිර්මාණය කරන්න පුළුවන් විදියට අපි ඉදිරියේ නාම රූප වශයෙන් බෙදී සිටිනවා නම් පින්වත්නේ එයාට ධර්මය කියලා එයාව නිර්වාණ පණිවිඩය වශයෙන් වෙනස් කරලා පසුව ස්පර්ශ කරන්න අපි එහෙම කරන්නේ මගේ මගේ අපේ කියලා හැම දෙයක්ම අරගෙන ඒවා හිමිකම් කියලා පස්සේ තමයි අනේ මේක දුකක් මේක කරදරයක් මේක ඉස්සරදයක් මේක කාටද දැන් දෙන්නේ කියලා ඇයි ගන්නකොට වැරදියට ගත්ත නිසා නේද දෙන්න කෙනෙක් හොයන්නේ එහෙනම් මට අවශ්‍ය මෙච්චරයි ප්‍රමාණය. එහෙනම් ඒ ප්‍රමාණය තියනවා නම් අක්කර 100ක වැඩි ප්‍රශ්නයක් තියනවාද අපට? කාමර දෙකයි සාලෙන් මට ඇති කියලා හිතනවා නම් ප්‍රශ්නයක් නෑ. කාමර 50කුත් එක්ක තට්ටු අතර බැලුවාම තීන්ත ගන්නට ගියාම අවුරුද්දක් යනවා. අතු ගන්නට ගියාම අවුරුදු පහක් යනවා. දොරවල් වහන්න ගියාම මාසයක් යනවා. මේක අපි විසින් හදාගත්ත ප්‍රශ්නයක් නිසා ලෝකේ කවුරුත් අපට ප්‍රශ්න හදලා උත්තර දීලා නෑ විමතනේ. එහෙනම් මේ තථාගතයන් වහන්සේගේ ධර්මයට අනුව අපි කල්පනා කරලා බලනකොට අපි මේ නාම රූප ස්පර්ශ කරන ක්‍රමවේදයේ දෝෂයක් තියෙනවා ලෝභදේශම රාග තියෙනවා. අනේ ස්වාමීනි මේක නිරෝධ කරන්න කමටහන් දෙන්න කියලා කියනවා. ලෝභදේශම රාග වල නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ලෝභදේශම රාග වෛර නිර්මාණය කරන නාම රූප වස්තු අපි ස්පර්ශ කරන ක්‍රමවේදයේ දෝෂ කියන්නේ අපි මේ ලෝකේ හැම කෙනාම අපේ අම්මා තාත්තා දරුවෝ වශයෙන් කතා කරනවා නම් රාගය ඇති වෙනවද ද්වේෂයක් ඇති වෙනවද? තෘෂ්ණාවක් අට ගන්නවද? කවදාවත් නැහැ පින්වත්නි. අනේ ලස්සනයි වයස අඩුයි. මේ වගේ මිනිස්සු තමයි ලස්සන මිනිස්සු අපේ ජීවිතය ගත කරන්න. මේ ඉඳනකොට හැමදාම රාගයෙන් තමයි බෙලෙන්නේ. තණ්හාවෙන් තමයි ජීවත් වෙන්නේ. කාම කැණීම් වලින් කය පිළිලා ගන්න දෙයක් නැහැ. කෙලස් කයක් මේක. කල්පනා කරලා බලන්න පින්වත්නි අපි මේ නාම රූප ස්පර්ශ කරන්න දන්නේ නැතුව ලෝභයෙන් ස්පර්ශ කරලා ද්වේෂයෙන් ස්පර්ශ කරලා වෛරයෙන් ස්පර්ශ කරලා මෝහයෙන් ස්පර්ශ කරලා පස්සේ කියනවා කොහොමද මේ ලෝක දේශමෝ හදන්නේ හැම තැනම ඕකමනේ තියෙන හැම තැනම ඕක නැහැ අපි මේක ස්පර්ශ කරන ක්‍රමවේදය තුළ ගතදී යානේද පුරුතානි සමාගතානි බුම්මානි මායා නිවහන් තලිකේ සබ්බේව භූතා සුමනා භවන්තු අතෝ පිසක්කච්ච සුනත්තු වාසිතං එහෙනම් අපි මේ හැම දෙයක්ම අපේ ඇසකන දිවනාසය සමසිතට ස්පර්ශ වෙන්න කලින් නාමයක් රූපයක් වශයෙන් සංඥා සංස්කාර ධර්මයක් වශයෙන් පවතිනකොටම අපිට මේක ධර්මානුකූල වෙනස් කර ගන්න පුළුවන් නම් පින්වතනේ ඒක තමයි රතන සූත්‍රයේ තුන්වෙනි මට්ටමේ කමඨාන භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ හැමදයක්ම කමඨා හැමදයක්ම නිර්වාණ පණිවිඩ මේ සතරමා භූතය තුලින් තථාගතයන් වහන්සේ දකින්න පුළුවන් කොහොමද ධර්මයෙන් දැකලා එනම් මේ නාම රූප මට ඇලින් ගැටින් උගන්වනවා මේ නාම රූප ලෝභයේ සමෝහ තියෙන බව උගන්වනවා හැම මොහොතක් ගානේ මේගොල්ලෝ මාගේ අරුව පෙන්නනවා එහෙනම් ගස්කොලන් පේනවද? නෑ මට කණ්ණාඩියක් පේනවා. ඒ කණ්ණාඩියේ මාව පේනවා. පොල්ගාක් දකින්න බෑ. පැයින්ච පොල් ගෙඩි කඩන්න ඉඳනවා. අඹගාක් දකින්න බෑ. පැයින්ච අඹ ගෙඩියක් ඉල්ලා ගන්න ඉඳනවා. මිනිස්සේ පේන්න බෑ. රාගයෙන් මත් වෙනවා. මිනිස්සේ පේන්න බෑ වෛරයෙන් පරිගන්න වෙවුලනවා මේ නාම රූප හැම දෙයක්ම පින්වතනේ ධර්මානුකූලව දකින්න දක්ෂකම නැහැ භාග්‍යතුන් වහන්සේගේ දේශනාවේ සඳහන් වෙනවා මේ ලෝකයේ ඕනම දෙයක් දකින්න ඒ තුලින් තථාගත වන මාව දකින්න අතුරා දකින්නකොට අපිට බැරිද අනේ මේ අතුරා මට අතුරුකම් කරලා මට බැනලා නින්දා උපාස කරලා මගේ සේරම අකුසල ටික ගෙවනවා මම කලින් බැන්නා නින්දා උපාස කළා ගෞරව කළා ඒ කර්මය මේ උත්තමය අතරින් මට පරිසම් දෙනවා සාදුකාරය දෙලා අනේ මගේ පුතේ තව බයින්න ගාන්න පුළුවන් නම් ගාලා නින්දා උපාස කරන්න මම මේ ලෝකේ කරගත්ත හේතු නිසා මේ ඵල ටික පරිසම් දීලා හේතුඵල ධාමට අනුව මාව නිරෝධ කරන්න මගේ කර්ම ගෙවා ගන්න මට උදව් කරන්න මම බැනපු දේවල් මට ගෙවා ගන්න මට බැනන් බඩින්න මම ගාපු දේවල් ගෙවා ගන්න මට ගන්න මම නිന്ദා පාස කරපු දේවල් මට නිന്ദා පාස කරලා ඒ කර්ම ගෙවා ගන්න මට උදව් කරන්න කියලා එයාට අනුකම්පාවෙන් දෑත්පත්ය දීලා ආරාධනා කරන්න ඕන අපි නේද පොල් අරගෙන පස්සෙන් පන්නන්නේ අලුත් කර්ම නිර්මාණය කරන්න ඕනේ හේතුව නැවත ඉපදෙන්න එපාය. උඩරු තලයක් ගත්ත අවුරුදු දෙකයි කෙටි වේ තව අවුරුදු පහක් කොටන්න පුළුවන්. එහෙනම් කොටන්න මං ඉපදෙන්න එපාය. අල්ලපු ගෙදර මිනිස්සුත් එක්ක රටට තව අවුරුදු 20ක් නඩු කියන්න ඉපදෙන්න එපාය. තවත් කසාද දෙකක් විතර බැඳ ගන්න එපාය. මේ ගෙවල් දොරවල් දාලා යන්න බෑ. ප්‍රේතය භූතය කියලා මේකේ බයිරව කියලා ඉපදෙන්න එපාය. එහෙනම් මේ නාම රූප දිහා අපට තථාගතයන් වහන්සේගේ ධර්මානුකූලව දකින්න බෑ. බණින මිනිස්යාට යාපත කරනවා, මගේ කරුණ ගෙවන්න උදව් කරනවා. ඒ සාදුකාරය දෙන්න පුළුවන් නම් පින්වතනි, අන්න සතරමා බුද්ධයාට බණ කීවා. අතෝපි සංකච්ඡ සුනත්තු වාසිතං භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ දේශනා කළා ඒ සතුරා අද බලන්නේ මිතුරා වශයෙන්, කල්යාණ මිතුරා වශයෙන් කෙනෙක් ඇවිල්ලා අහනවා අනේ ලැජ්ජ නැති මිනිස්සේ ඔත પરම්පරාවල ඉපදුනායි අරවයි මේවයි කියලා කියනවා අර තරම් නිନ୍ଦා අපාස කරලා වාගොණ්ඩ තරම් ගනිනවා කිසිම ලැජ්ජාවක් නැතුව රෙදි අඳගෙන ආගෙන ඉන්නවනේ වෙනකොට ආ එහෙම කියන්න එපා එයා මගේ දෙවියා මම පූජා පවත්වන මගේ ඉෂ්ට දේවතාවා ඇයි මට නිවන් යන්න මගේ කර්මවර කරන්න ඕනේ මේ මිනිස්යා රස්සාවට නිවාඩු දාලා බත් බැඳගෙන ඇවිල්ලා බත් ටික කාලා හිතගෙන වාඩි වෙලා নানা ප්‍රකාර ව්‍යාකරණ වලින් අතීත වර්තමාන අනාගත වලට වාක්‍ය ඇදලා මොනතර වේසක් කරනවද මේ මිනිසයා මගේ කර්ම ඉවර කරන්න මගේ දෙවියා කල්යාණ මිත්‍රයා මෙයා තමයි මගේ කමඨාන්දන ගුරුවරයා එයා ගැන හොඳ කිය කිය ප්‍රශංසා කරනවා මිනිස්සු කල්පනා කරන මෙච්චර බනින්දී ඒ මනුස්සයාට හොඳ කියනවා නම් මේ මිනිස්සු මොන වගේ බෝධියක් පතනවද ඒ කාන්ත වශයෙන්ම තථාගත බෝධියක් පතනවද දන්නේ මේ තරම් ගුණ ධර්ම මා මේ ලෝකේ කිසිම දවසක දැකලත් නැහැ ඇහිලත් නැහැ මේ තරම් මට උලගෙන ඉන්න බෑ මේ ගන්නුනයිලා මේ මනුස්සයා තවත් ගුණ තියෙනවානේ මේ තරම් ගුණ වඩාගත්තේ කොහොමද මේ සංසාරේ එහෙනම් අපි පරිගන්නවා නම් ජීවිත කාලෙම වෛරයෙන් පෙළෙනවා නම් සෑම මොහොතක් ගානේ ඒ මිනිසයාට අකටයුත්ත ප්‍රාර්ථනා කරනවා නම් එනවදීවා කියලා බෝධි පූජා තියෙනවා නම් අතපය ඇදරිලා යන්න එයාට අනතුරක් ඒවා කියලා බුදුන් වදිනවා නම් අපි තුන ගුණ ධර්ම නැහැ පින්වතුනි අපි දේවදත්ත දේවදත්ත පොළොව පලාගෙන ගිහින් නෑ. එයා තාම මේ සම්බුද්ධ ශාසනයේ වන පිටින් ඉන්නවා. ඒ දේවදත්ත තමයි මම. ඇයි ಗುಣධර්ම වඩන්නේ නැතුව, කමඨාන් වඩන්නේ නැතුව, කර්මය ඉවර වෙන්න දෙන්නේ නැතුව මම තව තවත් ඉපදෙන්න වැඩ කරනවා නම් එයාට දේවදත්ත කියන්නේ නැතුව සාරිපුත්ත කියන්නේ කොහමද? යානීද භූතානි සමාගතානීනි බුම්මානිවායා නිවන් තලින්කේ සබ්බේව භූතා සුමනා භවන්තු අතෝ පිසක්කච්ච සුනත් වාසිතම් කියන තථාගත පණිවිඩයට අනුව අපි මේ තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේට ආදරේ නම් ඒ සම්මා සම්බුද්ධත්වයට අපි ගරු කරනවා නම් භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් අපේ ජීවිතයේ ඕනම දෙයක් කරන්න කැමති නම් පින්වත්නි තියෙන්නේ අද ඉඳලා ඈත පේන දේවල් කනට ඇහෙන දේවල් සිතට දැනෙන දේවල් ඇහෙන දේවල් මේ හැම දෙයක්ම ධර්මානුකූලව බලන්න ධර්මානුකූලව ආගන්න ස්පර්ශ කරන්න හැම දෙයක්ම යහපත් ලෙස සිතන්න මේම ගනුදෙනු කරන්න පුළුවන් නම් එයා මේ සෑම භූතයකටම වස්තුවකටම සංඥා සංස්කාර ධර්මයකටම එයා බණ කියනවා තථාගතයන් වහන්සේගේ ධර්මයේ දේශනා කරනවා පිළි නිවන් පාන්න සුදුසුකම් ලබනවා අරියත් බෝධියට වැඩ කරනවා එහෙනම් බලන්න පින්වතනි යානීත භූතානි සමාගතානි අපේ මංගල කරුණ නෙමෙයිද අපේ නිවන් පණිවිඩය නෙමෙයිද කමඨාන නෙමෙයිද භාවනාව නෙමෙයිද ලබාපු මිනිසක් භවයේ අවසාන ධර්ම දේශනාව නෙමෙයිද එහෙනම් අපි තථාගතයන් වහන්සේගේ සරණ යනවා මේ හැම දෙයක්ම වායු මට්ටමේ කමඨාන වශයෙන් ගා දකින්න කලින්ම ධර්මානුකූලව ගා දකින්න උත්සාහ කරනවා නම් පුරුදු වෙනවා නම් එහෙම දකින්නවා නම් එයා ගාන බණ කියලා ඉවරයි කාන්තාවක් දකින්නකොට අම්ම කෙනෙක් වශයෙන් සහෝදරෙක් වශයෙන් දරුවෙක් වශයෙන් දකින්න එයා ඉතන ඉවරයි නම් දකින්න කලින්ම ඒ කාන්තාවට ඒ සතරමා භූතයට බණ කියලා ඉවරයි වටිනා වස්තුවක් දකිනකොට ලෝභයෙන් ගන්න අදහස එන්න කලින් හැම දෙයක්ම අනිත්‍ය වෙලා යනවා නම් මේ ලෝකේ නිට්ටිය වස්තුවක් නෑ මොකවත් ගත්තට වැඩක් නෑ දීර්ණේ වෙලා යනවායි කියලා අලෝභයෙන් දකින්න තීරණය කරනකොටම ඒ වටිනා වස්තුවට බණ කියලා ඉවරයි එහෙනම් තථාගත පණිවිඩය මනවින් නසත්වා එහෙනම් මේ සෑම භූතයකටම අපි බණ කියන්න ඕනේ පින්වතුනි ලබාවු මිනිසක් භවයේ ඉපදීම නවත්තන්න නම් අඟුලි මාල නවතුනා වාගේ අපිත් නැවතෙන්න ඕනේ නම් අද ඉඳලා මේ සතරමා භූතයා නිවනට පමණක් පරිහරණය කරන්න සෑම මොහොතක් ගානේ මේ සතරමා භූතය තුළින් කමඨාන පමණක් වඩන්න මේ ලෝකේ හැම කෙනාම අතුරු පින්වතනි හැම කෙනාම මිතුරු ප්‍රඥාවට සාපේක්ෂව මේ බණ කියන පින්වතුන්ට නිന്ദා අපාස කරලා මේ මිනිසුන්ට පාඩ යන්න බැරි තරම් අපාස කරාම මේගොල්ලෝ අපට දැන් අතුරු වෙන්නේ නැද්ද බලන්න අතුරු දී වී කලා මේ පින්වතුන් තුළින් මේ පින්වතුන්ට ಗುಣ කියලා මෙච්චර වැඩ රාජකාරී තියෙද්දී රුපියල් 100ක් 200ක් හොයා ගන්න පුළුවන්කම තියෙද්දී ඒ කාලය වැය කරලා ධර්මයේ ශ්‍රවණය කරලා මිනිසත් භවයේ ಗುಣ වඩන්න ලං වෙච්ච මේ පින්වතුන් කොච්චර වාසනාවන්තද කියලා ಗುಣ කිව්වාම මේගොල්ල අපට කල්යාණ මිත්‍රයෝ වෙන්නේ නැද්ද? ගුණයාපත් කමින් අපට ලං වෙන්නේ නැද්ද? එහෙනම් මිත්‍රෝ අතුරු දෙකම පින්වතුනි අපි ගනුදෙනු කරන ක්‍රමය මත තීරණය වන්නා. එහෙනම් මිතුරේ කඳුරු කරන්න නම් එයාගේ අඩුවක් කියන ප්‍රසිද්ධිය ගන්න නම් එදා ඉඳලා එයා අපේ වෛරකාරයා. වෛරකාරයා විදුරු කරන්න නම් නැතිුණා කියලා ප්‍රශංසා කළාම ප්‍රසිද්ධියේ එදා ඉඳලා එයා අපේ ජීවිතයේ පූජා කරනවා මේක තමයි පුදුජන මිනිස් ස්වභාවය තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ සෑම දෙයක් තුළම ධර්මයේ දකින්න සෑම දෙයක් තුළම ධර්මයේ ස්පර්ශ කරන්නේ ගෙවල් දොරවල් වල ජීවත් වෙනකොට සෑම මොහොතක් ගානෙම මේ ස්පර්ශ කරන බඩ මුට්ටු හැම දෙයක්ම ධර්මානුකූලව දකින්න පින්තුනේ අපට ජීවත් වෙන්න මොකටද මෙච්චර බඩ මුට්ටු අද ඉඳීල එක ඉඳීල තව පැයකින් මගේ ආයුෂ ස්ථිරද කියලා දන්නේ නැත්නම් මොකටද අපි බැංකු පුරවන්නේ මොකටද වී අඩුවල පුරවන්නේ මොකට නම් මේ රෙදි මෙච්චර පුරවනවද අල්මාරිවල Tamange ප්‍රශ්න අහන්න මේ තරම් මල මුද්‍රා පිරිච්ච මේ තරම් නැවිදින කුරුලොරියක් වාගේ තියෙන මේ කය පෝෂණය කරන්න නඩත්තු කරන්න මොකට මේ තරම් දුක් විඳිනවද මේ කය පිළිබඳව සීය පවර ගන්න මේ කය ප්‍රශ්න විමසන්න පින්වතුනි එහෙනම් අද ඉඳලා මේ සෑම ගා පොලක්ම මිනිසෙක් සත්වෙක්ම සෑම බඩු මුට්ටුවක්ම ධර්මානුකූලව දකින්නට ඕනේ යෝම පස්සති යෝ ධම්මං පස්සති යෝ ධම්මං පස්සති යෝම පස්සති යමෙක් ධර්මානුකූලව මේ නාම රූප දකිනවා නම් එයා දකින්නේ නාම රූප නෙමේ තථාගත ගෞතමයන් වහන්සේ දකිනවා එහෙනම් අපට මේ සෑම නාම රූපයක් තුළින්ම තථාගතයන් වහන්සේ දකින්න පුළුවන් පින්වත්නි සෑම මොහොතක් ගානේ මොහොතක් ගානේ ලෝභයෙන් දකින්න නැතුව ද්වේෂයෙන් දකින්න නැතුව වෛරයෙන් දකින්න නැතුව රාගයෙන් දකින්න නැතුව තෘෂ්ණාවෙන් දකින්න නැතුව සෑම නාම රූප ධර්මයක්ම සෑම වස්තුවක්ම අපට කමඨාණක් වශයෙන් දකින්න පුළුවන් නම් අපට නිවන් මාර්ගයක් වශයෙන් දකින්න පුළුවන් නම් අප දේ තුළින්ම ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඉන්න අපට මේක භාවනාවක් වශයෙන් පුරුදු කරන්න පුළුවන් නම් අන්න මේ සෑම නාම රූපයකම බණ කියලා ඉවරයි හැම නාම රූපයක්ම තථාගතයන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරලා ඉවරයි එහෙනම් මේ තරම් ලස්සන ධර්මතාවයක් භාග්‍යවතුන් වහන්සේ රතන සූත්‍රයෙන් දේශනා කරලා එහෙනම් මේ ගාථා රත්නය තමයි මගේ නිවන් පණිවිඩය යානේ භූතානි සමාගතානි මොනවද සමාගම් ගත වුනේ සතරමා භූතයා ඇහැ සමාගම් ගත වුණා සතරමා භූතයා කන වශයෙන් සමාගම් ගත වුණා මේ සතරමා භූතයා දිව වශයෙන් සමාගම් ගත වුණා සතරමා භූතයා කය වශයෙන් සමාගම් ගත වුණා සතරමා භූතයා සිත වශයෙන් සමාගම් ගත වුණා එහෙනම් ඇය නිසා මට ලෝභ දේශ මොහ ඇති වෙනවා. ආ ලෝභයෙන් අද්වේෂයෙන් අමෝහයෙන් විරාගයෙන් මට බලන්න දැක්ස නැහැ. ඈට බණ කියන්න බිමතුනේ අද ඉඳලා අලෝභයෙන් දකින්න අද්වේෂයෙන් දකින්න විරාගයෙන් දකින්න අමෝහයෙන් දකින්න බණ ටික කියලා ඈට ධර්මයේ ශ්‍රවණය කරන්න අවස්ථාව දෙන්න රස ධාති දැනෙනකොට රසවත් දේවල් දිවට ලැබෙනකොට මේ දිව කල්පනා කරනවා වැඩිපුර කන්නට ඕනේ අංගගෙන ගන්නට ඕනේ කාටවත් නොදී මම විතරක් ගෙලින්නට ඕනේ කියලා එහෙම දිව තියෙනවා නම් එයාට බණ ටිකක් කියන්න ඔච්චර කෑවත් මැරෙනවා ඔච්චර කෑවත් පහෙන් පැය දෙක තුනක් යනකොට බඩේ පිළුණු වෙලා ඕජාව කරනවා හරි ගඳයි පැත්ත පලාට යන්න බෑ අනිත්‍යතාවයේ ධර්මය පිළිකුල් ධර්මයේ ධර්මයේ කොට දේශනා කරලා තවත් කට්ටියට ඉදිරි කරලා කන්න එයාට ධර්ම අවබෝධය දෙන්න අතෝ පිසෝ කසක්කච්ච සුනත්තු වාසිතා අන්න දිව ධර්මයේ ශ්‍රවණය කළා එයා ධර්මානුකූල වුණා සිල්වත් වුණා එහෙනම් මේ විදියට අපේ ආයතන අයට බණ කියන්නට ඕනේ සතරමා භූතයන්ගේ නිර්මාණය වෙච්ච සෑම නාම රූප සංඥා සංස්කාර ධර්මයටම බණ කියන්නට ඕනේ කිසිම මොහතක කිසිම වස්තුවකින් ලෝභ දේශ මොහ වෛර රාග ඇති වෙන්න බෑ පින්වත්නි ලබාවු මිනිසක් භවයේ එක දෙයක් මතක තියාගන්න මම මේ ඉපදලා ඉන්නේ අවසාන භවයට මේක තමයි මා ඉපදිච්ච අවසාන භවය තථාගත ගෞතමයන් වහන්සේගේ ශාසනය ඒ කාන්ත වශයෙන්ම අරියත් බෝධියෙන් පිරිනිවන් පානවා පානවා ඒ කාන්ත වශයෙන්ම වැඩනිමා කරනවා කියලා අදිස්ථාන කරන්නේ තව පාරක් ඉපදුනා පින්වතුනේ මනමාලිය හොයන්න ඕනේ මනමාලේ හොයන්න ඕනේ මේ මිනිස්සු හොඳ රස්සාවක් කරනවද ජීවත් වෙන්න පුළුවන් තරමට අම්බ කරනවද මනමාලියක් බැලුවාම පිරිසිදුවට ඉන්නවද උයන්න කියන්න පුළුවන්ද ධර්මදිනවා කියලා මේ ඕපදූප හොයන්න ඕනේ නැවත ගෙවල් හදන්න ඕනේ නැවත මේ මිනිස්සුන්ට ආරක්ෂාව දෙන්න ඕනේ නැවත නැවත සැක කරගන්න ඕනේ බැන ගන්න ඕනේ නඩු දාන්න ඕනේ දරුවන්ට බේත් ගන්න ඕනේ, නාවන්න ඕනේ, උගන්වන්න ඕනේ. ඒ දරුවන්ගේ මුටි කන්න ඕනේ. තියෙන දේවල් ටික බෙදලා දීලා වැඩිහිටි නිවාසවල මාළු මඩම් වල ගිහින් අනාථ මිනිසුන්ට දෙන බට්ටික කාලා කල්පනා කරන්න ඕනේ. තව බව කීයක් මේ නාට්‍ය නරඹද පිළිමතනේ. දැන් මේ වේදිකාවේ නාට්‍ය අපි අවසන් කරමු. නැවත මිනිසක් භවයේ මම නාට්‍යයක් නටන්නේ මම තාත්තා කෙනෙක් වශයෙන් රඟපාන්නේ මම සහෝදරයෙක් වශයෙන් රඟපාන්නේ නැහැ. දරුවෙක් වශයෙන් රඟපාන්නේ නැහැ. කිරි අම්මා කිරි අක්කා වශයෙන් රඟපාන්නේ නැහැ. මාළු මඩමක වැඩිහිටි නිවාසයක මිනිස්සු ගැන පින්පත් ටික කතා අඬා දුක් විඳින චරිතයක් මම රඟපාන්නේ නැහැ. අද ඉඳලා මම කිසිම නළුවෙක් නළුවෙක් නිලියක් කරන කිසිම රඟපෑමක් කරන්නේ මම අද ඉඳලා සම්මා දෘෂ්ටියේ ඉඳගෙන තථාගතයන් වහන්සේගේ සරණ යනවා. පුත්තෝ මත්ති ධනම්මත්ති ඉතිබාලෝ විඤ්ඤ භජಂತಿ අත්තයි අත්තනෝ නත්ති පුතෝ පුතෝ පුතෝ තනම් තමන්ට නිවෙන්න තමන්ට තමන්ව පීඩ වෙන්න බැරි නම් ආයතන හයේ කර්ම නිර්මාණය වෙනවා ඒක නවත්ත ගන්න බැරි නම් මේ බඩමුට්ටු වස්තු දකින්නකොට ලෝභ දේශ මොහ ඇති වෙනවා ඒක ධර්මානුකූලව දැක ගන්න බැරි නම් මට ගෙයක් තියෙනවා රස්සාවක් තියෙනවා විස්රාම වැටුපක් තියෙනවා දූ දරුවෝ මෙච්චර ඉන්නවා මුහුණුරාට මිනිමිදියලා ඉන්නවා ඥාති මිත්‍රයෝ ඉන්නවා කියනක මෝඩයේ කතාවක් කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා දේශනා කරනවා. එහෙනම් අද ඉඳලා මෝඩෙක් වෙන්න එපා. අඥානෙක් වෙන්න එපා. අද ඉඳලා ප්‍රඥාවන්ත වෙන්න. මට මඩවත් පීඩ වෙන්න බැරි නම් මට මොකවත් නැහැ. මට තියෙන්නේ මොනවද? මාන්නය උඩඟු ආහංකාරය උද්දච්චකම එහෙනම් අද ඉඳලා මේ සෑම අකුසල කර්මයක්ම උදුරලා විසිකරලා මොහොමඩ් නැති යාචකයෙක් මම කිසිම සරණක් නැති සරණගතයෙක් මම අද ඉඳලා මට තියෙන එකම සරණ තථාගතයන් වහන්සේ මේ ලෝකයේ සියන සෑම නාම රූප සංඥා සංස්කාර ධර්මයක්ම ධර්මානුකූලව දකින්න ධර්මානුකූලව හිතන්න මොන සිතිවිල්ල ආවත් ඒක ධර්මානුකූලව කල්පනා කරලා සෑම වස්තුවකටම සෑම නාම රූපයකටම බල කියන්න සෑම ආයතනයකටම ඈන් ඈන් ඇලෙන දේවල්, කණේ ගැහෙන දේවල්, දිවට දැනෙන දේවල්, නායට දැනෙන දේවල්, සමට දැනෙන ස්පර්ශ, සිතට දැනෙන සිතවිලි හැම දෙයකටම ධර්මානුකූල අවවාදන් සාධනා කරන්න. එහෙම බලන්න එපා. මොකටද එහෙම බලන්නේ? ලෝභයෙන් කොච්චර එකතු කරා ගෙනියන්න බෑ. ද්වේෂයෙන් ආගන්න එපා. මිනිස්සු බනින්නේ මිනිසුන්ට තරහ දෙන නිසා. මම මෛත්‍රිය වඩනවා. මම මේක මෛත්‍රියෙන් ආගන්න ඕනේ. මට ටිකක් කියන්න කනට. මිනිසුන්ට බයිත් එකනවා. දිවට මන ටිකක් කියන්න ප්‍රියමනාප ලෙස කතා කරන්න මිනිසුන්ගේ සිත බෙදවන්න එපා ඒගොල්ලෝ බෙදවනවා නම් ඒ කර්මය ඒගොල්ලෝ ගෙවයි අපි හොඳට කතා කරමු දිවට මන ටිකක් කියන්න එහෙනම් අනිත් ලෙස ඇසිරෙනවා නම් ආනිකාරයෙන් උඩඟු වෙන ඇසිරෙනවා නම් කයට බර ටිකක් කියන්න සීලෙන් ධර්මයෙන් ඇසිරෙන්න කියන්න එයාට සමාජයට ඔබින විදිහට ඇසිරෙන්න කියන්න තථාගතයන් වහන්සේ දේශනා කරපු ධර්මයෙන් ජීවත් වෙන්න කියලා කයට බර ටිකක් කියන්න රාග සිටිවිලි ඇති වෙනවා නම් වෛර සිටිවිලි ඇති වෙනවා නම් ලෝභ සිටිවිලි ඇති වෙනවා නම් සිතට බණ ටිකක් කරන්න තව තවත් ඉපදෙන්න වැඩ කරන්නේ ඇයි තව ජීවිතාවක් ඉපදෙන්න පෙරම් කරනවාද මොකට මිනිසක් භවයට මෙච්චර කැමතිද මොකට ප්‍රේත පුරුත ලෝකවල ඉපදෙන්න මෙච්චර දුක් විඳිනවද එහෙම කරන්න එපා මේකින් ගන්න කියලා සිතට බණ ටිකක් කියන්න අදෝපි සක්කච්ඡ සුනත්තු වාසිතං මේ කමඨාන සෑම මොහොතක් තුළම වඩා දරන්නට ඕනේ සෑම මොහොතක් තුළම මේ කමඨාන තුළ ජීවත් වෙන්නට ඕනේ එහෙනම් අපේ පුණ්‍යක් එතනමැති සිටේ මේ යානීද බුද්ධානි සමාගතානි බුම්මානි වායා නිවහන් තලිකේ සබ්බේව භූතා සුමනා භවන්තු අතෝපි සක්කච්ච සුනත් වාසිතං කියන තථාගත පණිවිඩය වපුර ගන්න සෑම මොහොතක් ගානේ සාදුකාරය දෙදී මේ ගාතාව නැවත නැවත සජ්ජායනා කරන්න සෑම මොහොතක් ගානේ මේ ගාථා රත්නයේ ධර්ම ජීවත් වෙන සෑම තප්පරයක් ගානේ සෑම සංඥා සංස්කාර ධර්මයක්ම ධර්මානුකූලව දකින්න හැම මොහොතෙම ඉපදීම නවත්තන්න වැඩ කරන්න තථාගතයන් වහන්සේ මේ ලෝකෙට දේශනා කළේ ඉපදීම නවත්තන ධර්මයක් නිසා ඉපදෙන ධර්මයක් නෙමෙයි අපි හැමෝම ඉපදෙන්න වැඩ කරනවා එකතු කරනවා කියන්නේ ඉපදෙන්න වැඩ කරනවා අපි එතන කල්පනා කරන්නේම ඉපදෙන්න වැඩ කරනවා තරහා පිරිමා ගන්නවා අපි රාගය මත වෙනවා හැම දෙයකම අනාගතේ ඉතුරු කර ගන්නවා ඒ කියන්නේ යා ඉපදෙන්න තව බලාපොරොත්තු වෙනවා කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න එපා ඊළඟ තප්පරේ මේ වායු පිටේ ඉරවුනා නම් මරුණා වතුර ටිකේ ඉරවුනා නම් මරුණා බත් පිටේ ඉරවුනා නම් මරුණා උස්ම ටික ගියා නම් ඒත් මරුණා එහෙනම් පින්වත්නේ ওই මොහොතෙන් හරියට කියලා දන්නේ නැහැ. ඒ හින්දා ඉපදීම නවත්තන්න වැඩ කරන්න තථාගත ගෞතමයන් වහන්සේගේ ශාසනය ඉපදීම නවත්තන්න පමණයි. එහෙනම් බීමට පමණයි කියනවා වාගේ ඉපදීම නවත්තන්න පමණයි භාග්‍යතුන් වහන්සේ මේ සද්ධර්මයේ දේශනා කළේ. අද ඉඳලා අපි අනෝන එකතු වෙලා තථාගතයන් වහන්සේගේ සරණියම උන්වහන්සේ දේශනා කරපු ධර්මයේ සරණියම අපි අනෝම උපාතිය නවත්තන්න ඉපදීම නවත්තන්න මේ තත්පරේ ඉඳලා වැඩ කරමු එහෙනම් මේ ධර්ම දේශනාව කමඨාන මේ අවබෝධය ප්‍රඥාව ඒකාන්ත වශයෙන්ම මේ ලබාපු මිනිසත් භවයේ ඉපදීම නැවතීම පිණිස හේතු වේවා වාසනාව වේවා ඉතුරු වෙලා තියෙන ආශ්‍රය කාලය තුළ ඒකාන්ත වශයෙන්ම ඉපදීම නැවතිලා අරියත් බෝධියෙන් පිරිනිවන් පාන්න මේ ධර්ම දේශනාව කමඨාන අවවාදය අනුශාසනාව මේ ගාථා රත්නය අප සියලු දෙනාටම ඒකාන්ත වශයෙන්ම හේතු වේවා වාසනාව වේවා කියලා සාදු පාදයක්